ඉන්දික මහත්මයා අවසරයි අපේ හැමතුරුනේ මට දැනගන්න ඕන ප්‍රශ්නය තමයි හැමතුරුනේ මේ දිෂ්ඨාන පාරමිතාව මේ ටිකක් ඒ කියන්නේ වෙනම පාරමිතාවක් විදිහට ගත්තට හැමතුරුනේ ඒක අර නිකන් අනිත් පාරමිතා සියල්ලත් එක බැඳිලා වගේ තියනවා කියලා මට නිකන් හිතෙනවා දෙවෙනි එක ඒක අර මේ සමහර විට හඳුරන්නේ මේ ඒ කියන්නේ අපි නියත විවරණ ගන්න අවස්ථාවට කලින් ඉඳලා වගේ ටිකක් වැඩිපුර තියෙන්න ඕන එකක්ද කියලා හිතනවා. මොකද මේ දැන් නැත්තම් ආම්දුරනේ අර ඒ කියන්නේ අනිත් අර අපි මොකද්ද මේ සූවිසි ප්‍රත්‍ය ගත්තොත් අර මූල ප්‍රත්‍ය කියලා එකක් තියෙනවනේ හැමදෙන්නේ මූල ප්‍රත්‍යයෙන් අනිත් ප්‍රත්‍යයන් බැඳ තබනවා ඒ කියන්නේ මේ පෙරමුණු පෙරමුණු කරනා වගේ එකක් නේ කියන්නේ මටත් මට හිතෙනවා නිකන් හැමදෙන්නේ මේක මේ අදිෂ්ඨාන මේ පාරමිතාව ඒ කියන්නේ පාරමිතා ඉස්සරහට ඔක්කොම පුරණ එක ඉස්සරහට ගෙනියන එකක් වගේ කියලා අපිට ගන්න පුළුවන් හාමුදුරනේ. අනේ පළවෙනි ප්‍රශ්නේ. ඒක මට තව ටිකක් හිතෙනවා හාමුදුරනේ. දැන් අර නියත විවරණ ගන්න කලින් ආත්ම බව ගැන සඳහන් වෙනවානේ අර ඉති කුමාරි කතාවස්තුව. එතකොට අපිට අර මාතපෝසක ජාතකය ඒ වගේ ඉස්සරහට ඒක ඒ කියන්නේ අඩු ගානේ නියත විවරණ ගන්න තත්ත්වයට එනකන් හරි ඒක මේ ඉදිරියට යන්න මේ අදිෂ්ඨාන පාරමිතාව සෑහෙන මේ කියන්නේ බැඳ තියාගන්නා වගේ එකක් කියලා හිතුවොත් හරිද හාමුදුරනේ ඒක එහෙම නැත්නම් ඒක වෙනසක් තියනවද නෑ ඒක අනිවාර්යෙන් මෙහෙම තමයි අපි දැන් ඒ ගැන ඔය අදිෂ්ඨාන පාරමිතාව ගැන කතා කරද්දී නැවත නැවත සිහිපත් කළා මේක සියලුම පාරමිතාවන්ට මූලික සහ ඒ සියලුම පාරමිතාවන් තුල තිබිය යුතු අත්‍යවශ්‍ය ගුණයක් කියලා. අනිත් පාරමිතාත් එහෙම තමයි. අනිත් ඒවත් එකකට එකක් ගිලුණා වගේ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙන ගතියක් තියෙනවා මේ හැම ධර්මයකම. ඒ අතරින් අදිෂ්ඨාන පාරමිතාව ප්‍රඥා පාරමිතාව මේවා හරීම ප්‍රබලයි. එතකොට ප්‍රඥා පාරමිතාව නැතිනම් අපිට මුකුත් කරන්න බෑ. ප්‍රඥාවෙන් තමයි මේ සියල්ල සමතුලිත බව රඳාපවතින්නේ. අදිෂ්ඨාන පාරමිතාවෙන් තමයි යම්කිසි ඉලක්කයක් වෙත අපට යන්න. දැන් වීරයෙන් අදාළ ඉලක්කය වෙත හඹා යන්නට ඒ ඉලක්කය හඳුනාගෙන ඉලක්කය සපිරෙන තෙක් නොඇටි මේක ග්‍රහණය කරගෙන කොතෙක් දුක් විඳගෙන හරි මේ ගමන යන්න අපට පුළුවන් වෙන්නේ අදිෂ්ඨානයත් එක්කලා. ඉතින් ඉන්දික මහත්තයා කිව්වා හරි දැන් බුදුරජාණන් වහන්සේ කෙනෙකුන් විසින් බෝසත්වරයෙකුට විවරණය දෙනකොට නියත විවරණය දෙනකොට අනිවාර්යයෙන්ම අදිෂ්ඨාන පාරමිතාවේ ප්‍රබලත්වයත් එක්කලා තමයි ඒක තීරණය වෙන්නේ. මොකද බුදුවරයෙක් දේශනා කරන දේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒකේ අනිත් පැත්තෙන් ඒකේ අදහස තමයි වෙනස් විය හැකි දෙයක් කවදාවත් බුදුවරේ නිශ්චිත වශයෙන් දේශනා කරන්නේ එතකොට දැන් දීපංකර බුදුරජාණන් වහන්සේ දකිනවා සුමේද තාපසයාගේ මනස තුල මේ අදිෂ්ඨානය ශක්තිමත් වෙලා තියෙන ආකාරය මත මේ ඉලක්කය සපුරාගෙන මිසක් මොහු කෙසේවත් පසුබාන්නේ නැහැ. ඒකට උපදින්නේ නිරේද උපදින්නේ තිරිසන් ලෝකෙද പ്രേත ඒ මොකුත් අදාළ නැහැ මේකට අනිවාර්යෙන් යනවා ඒතරම් ප්‍රබල වෙච්ච ස්ථාවර වෙච්ච ශක්තියක් තියෙනවා. ඒතර ඒ ශක්තිය එහෙම තියන නිසා කොහේ ගියත් මේ ගමන අනිවාර්යෙන් ගොනු වෙලා ගොනු වෙලා මෙන්න මේ වගේ කාල කාල පරිච්ඡේදයක් ඇතුළත මේ ගමන නිමා කරන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා තමයි නිශ්චිත වශයෙන්ම කියන්නේ තව සාරාංශක කල්පලක්ෂයක් මතුවේ මේ විදිහට බුද්ධත්වය ලබන්න පුළුවන්. ඉතින් ඒ නිසා අදිෂ්ඨාන පාරමිතාවේ තියෙන ශක්තිය මත තමයි බුදු කෙනෙකුන් විසින් අනිවාර්යයෙන්ම නියත විවරණයක් දෙන්නේ. ඉතින් ඒ මට්ටමට ශක්තිමත් උනේ ඊට කලින් වා මනෝ ප්‍රනිධාන සහ වා ප්‍රනිධාන වශයෙන් උන්වහන්සේ කල්ප ලක්ෂ ගණනක් තවදුරට මනස පුහුණු කරන මුල් අවස්ථාවේ මනෝ ප්‍රනිධාන කියලා කියන්නේ මම බුද්ධත්වයට පත් වෙනවා කියන චිත්ත අදිෂ්ඨානය තියයි ඊට පස්සේ වාක් ප්‍රනිධානය කියලා කියන්නේ තමන්ගේ අදිෂ්ඨානය වචනයෙන් ප්‍රකාශ කරන. ඒ වචනයෙන් ප්‍රකාශ කරන්න පටන් ගත්තට පස්සේ තමයි පිරිස බැඳෙන්න පටන්. අර අදිෂ්ඨාන කරනකොට ඉතින් දෙවි බඹුන් ආදී බැඳෙන්න පුළුවන් ඒගොල්ලෝ මනස දකින නිසා. හැබැයි සාමාන්‍ය ලෝකයේ අන් අය පිරිවර හැටියට එකතු වෙන්න පටන් ගන්න මේ වචනයෙන් මේක ප්‍රකාශ කරන්න පටන් ගන්නවා. එතකොට ඒ වචනයෙන් ප්‍රකාශ කරගෙන එන කාල සීමාව තුළ තමයි අර පරිවාරය එකතු වෙලා ඒ පරිවාරයේ ප්‍රධාන චරිත නිශ්චිත වෙන්න ඕනේ. ප්‍රධාන චරිතත් නිශ්චිත වුණාට පස්සේ තමයි බුදුවරයෙක් නියත විවරණ දෙන්නේ. මොකද බෝසත්වරයාගේ අදිෂ්ඨානය තිබුණා වුණාට බෝසත්වරයාට විතරක් ඇවිදින් බුදු වෙන්න බෑනේ. ඒ නිසානේ අර අපි සහජාත ප්‍රත්‍ය අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය ගැන කතා කරද්දී පැහැදිලි කළේ දැන් අපේ බෝසතාණන් වහන්සේ උපදිනකොට ඒත් එක්ක උපදින තව දේවල් ටිකක් තියෙනවා. යසෝදරාව, කන්තකාසු, චන්නයමතියා, ශ්‍රී මහා බෝධි ඒ වගේ. එතකොට ඊට ඉස්සල්ලාත්ම භවලත් මහෞෂධ පඬිතුව හැටියට උපදිනකොට තව දහසක් යෝධයෝ ඇවිල්ලා එකවර මරලොවට පිළිසිඳ ගත්තා. ඒ මොකක් නිසාද? ඒ සහජාතව තමන් එක්කලා එකට ඒ අය ඇවිදින් ඉපදුනේ නැත්තම් මේ තනි කෙනෙකුට මේ වැඩේ කරන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේගේ කාර්යභාරය කියලා කියන්නේ ඒක මේ සමස්ත සමාජ පරිවර්තනයක් මේ කරන්න උත්සාහ කරන්නේ. ඒකෙදි තව විශාල පිරිසකගේ සහයෝගය ඕන. ඒ නිසා විශේෂයෙන්ම අම්මා තාත්තා බිරිඳ ඊළඟට අග්‍ර ශ්‍රාවකයෝ ආදී මෙන්න මේ කාරණා නිශ්චිත වුණාට පස්සේ තමයි බුදුවරයෙකුට බෝසත්වරයෙකුට සම්මා සම්බුදුවරයෙක් විසින් නියත විවරණයක් ලබා දෙන්න මෙන්න මේ කාල වෙනකොට මෙතනට යන්න පුළුවන් කියලා. ඉතින් ඒකෙදි තව මෙහෙම පැත්තකුත් තියෙනවා හැබැයි. ඒ කියන්නේ දැන් අපි හිතමු මේ බෝසත්වරුන්ගේ පැතුමත් ඒකට බලපානවා. දැන් සමහර බෝසත්වරු ඉන්නවා. ඒ බෝසත්වරු අර පරිවාරයේ හැටියට Tamanට එකතු වෙන කෙනාම අනිවාර්යෙන් එතනට කැඳවාගෙන යන්නට වෑයම් අපි හිතමු දැන් අග්‍ර ශ්‍රාවක හැටියට සරියුත් හාමුදුරුව මුගලන් හාමුදුරුව අදිෂ්ඨාන කරගත්තා නම් අනිවාර්යෙන් මෙයාම එතනට එක්කයි යනවා. දැන් සමහර බෝසත්තුරුගේ ප්‍රාර්ථනාව එහෙම නෙමෙයි. එන්නේ කවුද? ඒන කෙනත් එක්කලා එතනට ගිහිලා සසුන පිහිටුවලා ඒ බුද්ධ කෘත්‍ය කරනවා. එතකොට එතනට එන්නේ සරියුත් මොගලන් දෙනවද? ඒගොල්ලන්ට හයිය නැත්තම් එතනට වැඩුණු තව දෙන්නේ එතනට එනවා. එහෙම විවෘත ප්‍රාර්ථනා කරන කරලා තියෙන අයට අර මේ පරිවාරයේ තියෙන දුර්වලකම් නිසා තමන්ගේ කාලය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මේ මේ අයම එකතු කරගෙන යනවා කියන විදිහේ අදිෂ්ඨානයක් තියෙනකොට පරිවාරය සැකසුණාට පස්සේ තමයි විවරණය ලැබෙන්නේ. මොකද එහෙම නැති වුණොත් පරිවාරය උස් පහත් වෙන ගානේ බෝසත්වරයාට බුදු වෙන්නට තියෙන අවස්ථාව තමයි හැට හැට තල්ලු වෙනවා. ඒ වගේ සියුම් වෙනස් කරනොත් එතන තියෙනවා. ඒ කොහොම වුණත් ප්‍රධාන වෙන්නේ බෝසතාණන් වහන්සේගේ චිත්ත අධිෂ්ඨානය මොන බාධකයාවත් එතනට පැමිණලා මිසක් ආපසු හැරෙන්නේ නැහැ කියන එක. ඉතින් ඒක බුදුවරු දේශනා කරනවා ඒවා අනියත විවරණ කියලා. කියන්නේ නියත නියත විවරණ කියන්නේ නිශ්චිතවම කාලය, තැන, නම සියල්ල එක්කලා. එතකොට ඒක නියතයි. අර මේතනත් අනාගතේ බුදු වෙනවා කියලා ප්‍රකාශ කරන ඒක අනියත වෙන. එතකොට කවද්ද කොතනද කොහොමද ඒවා නිශ්චිත නැහැ. දැන් එතකොට අනියත වෙනයක් ලැබෙන්නේ බෝසත්තරයාගේ අදිෂ්ඨානයේ ශක්තිමත්. හැබැයි අනිත් ඒවා තාම සැකසিলা නැහැ. පරිවාරය තාම ශක්තිමත් නැහැ. ඒගොල්ලෝ හැලෙන්න පුළුවන්, වැටෙන්න පුළුවන්. සමහර කෙනෙක් නිරේ යන්න පුළුවන්. එතකොට තව කාලේ ඇදෙනවා. එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා කාලය නිශ්චිත කරන්න බෑ. හැබැයි බෝසත්වරයාගේ අදිෂ්ඨානයේ ශක්තිමත් නිසා අනිවාර්යෙන් බුදු වෙලා මිසක් ඒ පැතුම නිමා වෙන්නේ නැහැ. ඒක දකිනකොට අනියත විවරණයක් දෙනවා. අර අනෙකුත් සාධකත් සම්පූර්ණ වුණාන් පස්සේ නියත විවරණයක් ලැබෙනවා. එහෙම හම්ඳුරනේ එක අතුරු ප්‍රශ්නයක් තියෙනවා හම්ඳුරනේ දැන් අපි කියමු නියත විවරණය හම්බ වෙන්න කලින් කිසියම් මේ සම්මා සම්බුදු වෙන්න කවුරුරි ප්‍රාර්ථනා බෝසත්වරේ ප්‍රාර්ථනා කරා කියලා එහෙම යනකොට ඒ මොකක් හරි වීරය හරි අදිෂ්ඨානයේ අඩුපාඩුවක් වෙලා වෙනත් බෝධියකින් නිවන් දකින්න පුළුවන් නේ පසේ බුදු හරි එහෙම නැත්නම් වෙන ශ්‍රාවක බෝධියකින් ඔව් එතකොට හාමුදුරනේ ඒක අදිෂ්ඨාන පාරමිතාව අඩුකමේ ප්‍රශ්නයක් වගේ නේද බොහෝ දුරට ස්ථානයේ අඩුකමක් අධිෂ්ඨානයේ අඩුකමක් නිසා තමයි එතන අදහස පස්සේ කාලෙක වෙනස් කරගන්නේ දැන් මම බුදු වෙනවා බුදු වෙනවා කියලා එහෙම යන අය පස්සේ කාලෙක ඉතින් ඒ අදහස වෙනස් කරගන්නවා මොකද මේකේ තියෙන කටුක බව මේකේ තියෙන අමාරුව දුෂ්කරතාවය නිසා එහෙම ඔය ඒ සිතන සියලු දෙනාම එතනට යන්නේ නැහැ හැබැයි ඉතින් සමහර කෙනෙක් කොහොම කොහොම හරි ඒක අල්ලගෙන අල්ලගෙන අල්ලගෙන ඉස්සරහට යනවා. ඉතින් ඒක එක දවසක් දෙකක් සතියක් මාසයක් අවුරුද්දක් භවයක් කල්පයක් නෙමෙයි ඉතින් කල්ප ලක්ෂ ගාණක්. ඉතින් මේක අපිට හිතලවත් නිම කරගන්න බැරි තරම් කාලයක්. ඉතින් කාලයක් එක අදිෂ්ඨානයක එක ඉලක්කයක එල්බගෙන යනවා කියලා කියන්නේ ඒක හරි සුවිශේෂ කාරණයක්. එහෙමයි හඳුරන්නේ. බොහොම බොහොම ඔබ වහන්සේට බොහොම පිං පැහැදිලි කිරීම වලට. හරි. බොහොම හොඳ පැහැදිලි කිරීම. right.